ඉල්ලිකා ගුණතිලක මහත්මිය දරුවන් සර්ණයි ස්වාමීන් ස්වාමීන් වහන්සේ මට තියෙන කිසිම සත්‍යය විද්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. මේ සාමාන්‍යයෙන් අපි දැන් සත්‍යය විද්‍ය අඩු කරගන්න ගොඩක් වෙලාට නාම රූප දෙක මම හිතන විදිහට මම කරන විදිහට නාම රූප දෙක පරිච්ඡේද කරන එක සත්‍ය පුත්‍රලේ ආත්මයනේ. මේක නාම රූප දෙකක් පමණයි කියන මේ විදිහට මානසිකාර කරලා ඒක හිම කරගත්තොත් හිම කරනකොට ඒක ගොඩාක් සාර්ථකයි කියලා හිතෙනවා. හැබැයි සමුහංශ අපේ තියෙන කාර්ක දෘෂ්ටියක් ඉතින් ඒ අර මම කරනවා කියන එක ඒක ටිකක් අර දෙපැත්තට අදිනවා සමුහංශ. ඒක හින්දා මට මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කාර්ක දෘෂ්ටිය නැති කරගන්නත් ඇතුලෙන් බලන්න දැන් අර අපිට සිතක් සිතක් පහළ වුණා එතකොට සිත පහළ වෙලා අපිට සිත් සිල්වාත ඔය ටික තේරුම් ගන්න ඔබතුමිය ටිකක් උත්සාහ කරන්න පුළුවන් නම් මේ අභිධර්මයේ පිළිබඳ අභිධර්මය කියන්නේ නිකන් අර කටපාඩම් කරගෙන තියාගන්න නෙමෙයි විශේෂයෙන් ධාතු වශයෙන් මේ මේවා බෙදෙන හැටි ඊළඟට ඒවා එකින් එක ප්‍රත්‍ය වෙන හැටි ඊළඟට ඒවැ කෘත්‍ය මේ සිත් වලින් එක එක සිත් වලින් කෙරෙන කෘත්‍ය මේ නාම රූප ධර්මයන්ගේ කෘත්‍ය මොනවද කෘත්‍ය කියලා කියන්නේ එකකින් කෙරෙන කාර්ය. එතකොට ප්‍රත්‍ය කියලා කියන්නේ නාම රූප ධර්ම එකට එකක් ගොනු වෙන ප්‍රත්‍ය වෙන හැටි. ධාතු කියලා කියන්නේ ඒවා මූලික වශයෙන් වෙන වෙන වශයෙන් ඒවා මූලික ස්වરૂප. ඒ කියන්නේ රූප කොටස් වශයෙන් අභිධර්මයේ පැහැදිලි කරනවානේ රූප 28ක් හැටියට එත සිත් 89ක් හැටියට චෛතසික 52ක් හැටියට ඒ විදිහට ඒවැ මූල ධාතු බෙදලා තියෙන්නේ කොහොමද ඒවැ ගති ලක්ෂණ මොනවද ඉතින් අන්න ඒවා කාලයක් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ ඒ අධ්‍යයනය කරනකොට තමයි අපිට ටික ටික දැනෙන්න ගන්නේ මෙතන මේ කරන කෙනෙක් නැහැ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ අන්නේ ඔන්නේ වශයෙන් එකතු වෙලා කරන ක්‍රියා ඒ ක්‍රියාකාරීත්වය තමයි ඒ කෘත්‍ය තමයි අපිට පෙනෙන්නේ මේ සත්වයේගේ පුද්ගලයේගේ වැඩක් හැටියට. ඒත් එතකොට ඒවා ටික ටික අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් ජීවිතේ ඒවා අධ්‍යයනය කරපු ගමන් එකපාරට සක්කාය දිට්ඨිය සහ ඒ කාරක සංඥාව දුරු වෙන්නේ නැහැ. අපි අර කිව්වේ අර වැල් කූඩයක් වතුරට වැටුණාන් පස්සේ එකපාරට ඒක දිය වෙලා ඉහිරෙන්නේ නැහැ. ඉතින් කාලයක් එහෙම පවත්වාගෙන යන්න ඕනේ. සම්මාන්ත මට ගන්න ඕනේ දැන් අපි කාය විඤ්ඤාත් විඤ්ඤාති රූපය කියන්නේ මොකක්ද මම ඒකට ඒක බැලුවා අර සාහන් දෙවර පොතේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් කාය විඤ්ඤාතියයි චිත්ත දේවල්ට දැන් අපේ අංගමංගමේ අයවැයව එහාටන් පාට කරන්නේ චිත්ත ක්‍රියා වායය මගින්ද කාය විඤ්ඤාතිය මොකද්ද කාය විඤ්ඤාතිය කියන්නේ කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ කය අවශ්‍ය කාරණයට හසුරුවන එක්තරා රූප කොටාශයක්. එතකොට ඒ රූප කොටාශය හසුරවන්නට බලපෑම් ඇති කරන චිත්තජ වායුවෙන්. ඒ කියන්නේ දැන් චේතනාහම්බික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ කයට අපේ මේ රූප කොටාශ වලට තනකින් තනකට යන්න බෑ. එතනම ඇති වෙලා නිරුද්ධ වීම පමණයි මේ රූප කොටාස වලට කළ හැකි දෙයක් තියලා නැති වෙනවා. එතකොට ඒ ඇති වෙලා නැති වෙන රූප කොටාස ඉදිරියට ඉදිරියට ක්‍රියාත්මක කළා අත හසුරුවලා කකුල හසුරුවලා ඉස්සරහට ගිහිල්ලා භාණ්ඩයක් අරගෙන තව කෙනෙකුට දෙන්න තව කෙනෙකුට ගහන්න මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ අපේ මනසින් ඇති කරන චේතනාව මත තමයි අර චිත්තජ වායුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වායුව ක්‍රියාත්මක වුණොත් විතරයි අර කාය විඤ්ඤාප්තියට අපේ සිතට අනුරූපව හැසිරෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කාය විඤ්ඤාති රූපය ක්‍රියාත්මක වෙනවා චිත්තජ වායෝ ධාතුවෙන් තමයි ඒ ඒ ක්‍රියාවට එය විස්තය හසුරුවන්නේ. ඒ නිසායි චේතනාව කර්මය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා.